සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ ධම්මස්සවන කාලෝ අයං බතන්තා ධම්මස්සවන කාලෝ අයං බතන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉදප්පච්චයා අවිජ්ජාති තී ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි ශාම දිනාම සූදානම් වන්නේ මහා කාරුණික ධර්මරාජ ආනන් වහන්සේ ලොවට සැනසෙල්ල පිණිස දේශනා කොට වදාළ වටිනා ධම්පදයක් කාලය පමණින් ශ්‍රවණය කරන්නටයි පින්වත් හැම දිනාගේම අපේක්ෂාව බලාපොරොත්තුව අද පින්නතුනේ අද ධර්ම දේශනාව තුළින් පින්නතුන්ලාට අපි කියලා දෙන්නේ නිවන් ගමනක් සසර ගමනක් පිළිබඳව. ඇයි අපි සසර ගමන පිළිබඳව කියලා දෙන්නේ? සසර ගමන කෙටියෙන් හරි තේරුම් ගත්තොත් තමයි අපිට නිවන් ගමන යා ගන්නට හැකියාව ලැබෙන්නේ. පින්නතුල දන්නවා මේ සාංශාරික ගමනේ ආදීනව අපි තේරුම් ගන්න තරමට පින්නතුනි අපට මේ නිවන් ගමන සාක්ෂාත් කරගන්නට අවස්ථාව ලැබෙනවා. දැන් බලන්න අපි හැම කෙනෙක්ම මේ දීර්ඝ සංසාරයේ ගමන් කරන්නේ අවිද්‍යාව මුල් කරගෙන. අවිද්‍යාව කියලා කියන්නේ පින්නතුල හොඳාකාරවම දන්නවා දුක පිළිබඳව කිසි අවබෝධයක් වැටහීමක් නැහැ. ඒ දුකට හේතුව පිළිබඳව කිසිම දැනුමක් නැහැ, තේරුමක් නැහැ. ඊළඟට නිවන පිළිබඳව ඒ උතුම් නිස්සරණය පිළිබඳව කිසි අදහසක් නැහැ. ඊළඟට ඒ ආයතු මාර්ගය පිළිබඳව මුකුත්ම දන්නේ නැහැ. අන්න ඕකට කියනවා අවිද්‍යාව කියලා. එතකොට පින්නතුන මේ අවිද්‍යාව කියලා කියන්නේ කෙනෙක් බිඳුවට මැදලා දාන දෙයක් නේද? අවිද්‍යා නිපත සංවරක්. කෙනෙක් පහලටම ඇදලා දාන අන්ධකාරය තමයි මේ අවිද්‍යාව කියලා කියන්නේ. එතකොට මේ කියන අවිද්‍යාව පින්නතර දන්නවා පෝෂණය වෙන්නේ මොකෙන්ද? පෝෂණය වෙන්නේ පින්නතුනේ කාමච්ඡන්දේ. කාමච්ඡන්දේ පමණක් නෙවෙයි පංච නීවරණ වලින්ම මේක පෝෂණය වෙනවා. නීවරණ කියන එක කවුරුත් දන්නවා කුසල් සිත වළක්වනවා ධ්‍යාන සිත වළක්වනවා මාර්ගඵල සිත වළක්වනවා ප්‍රබල අකුසල ධර්ම පහකට තමයි නීවරණ නීවරණ කියලා කියන්නේ. කෙලින්ම වහලා දානවා. ඒකයි නීවරණ කියන්නේ. යක්ෂම. එතකොට බලන්න අවිද්‍යාවට ආහාරය සපයලා තියෙන මෙන්න මේ කියන පංච නීවරණ. ඊළඟට මේ පංච නීවරණ කියන දේ පෝෂණය වෙන්නේ මොකෙන්ද? පංච නීවරණත් ගම් මේ සකස්widetilde දෙයක් නෙවෙයිනේ. මේ පංච නීවරණ කියන එක පෝෂණය වුණේ පින්නතුනේ ඇත්තටම ත්‍රිවිධ දුස්චරිතය. කයෙන් වැරදි කරනවා, වචනෙන් වැරදි කරනවා, සිතින් වැරදි කරනවා. මේ පංච නීවරණ හොඳට පෝෂණය වෙනවා. ත්‍රිවිධ දුස්චරිතේ ආහාරය උනේ මොකක්ද? ඉන්ද්‍රිය අසංවරය. ඉන්ද්‍රිය අසංවර වුණාමනේ අපි වැරදි කරන්නේ නේද? එහෙනම් අපේ මේ ඉන්ද්‍රිය කනනාසය දිව ශරීරය මනස කියන මෙන්න මේ ඉන්ද්‍රියන්ගේ අසංවර භාවය තමයි. කොටිම ඉන්ද්‍රිය සංවර කියලා නැහැ. ඒ ඉන්ද්‍රිය අසංවරය තමයි ඇත්තටම මෙන්න මේ අසතිය අසම්ප නැත්තම් ඉන්ද්‍රිය ත්‍රිවිධ දුස්චරිතයට ආහාරය උනේ. ඒතර ත්‍රිවිධ දුස්චරිතයේ පෝෂණය උනේ මෙන්න මේ ඉන්ද්‍රිය අසංවරයෙන්. ඉන්ද්‍රිය අසංවරය එතකොට පෝෂණය වෙන්නේ මොකෙන්ද? ඉන්ද්‍රිය අසංවරය පෝෂණය වෙන්නේ අසතිය අසම්පජාන්‍ය. සිහියක් නැහැ නුවණක් නැහැ. සිහි නුවණ දෙක නැති වෙනකොට ඉන්ද්‍රිය අසංවර වෙනවා. අපි දැන් වචනටත් කියනවා විවාහාරේ තියෙන්නේ කෙනෙක් අසිහියෙන් නැත්නම් කෙනෙක් ඔය බීලා හැම අපි හිතමු පාරේ වැටලා ඉන්නවා කියලා. මිනිස්සු කියන්නේ මේ මිනිස්සුන්ට සිහියක් නැද්ද මන් දන්නේ ඔළුවක් නැද්ද මන් දන්නේ ඒ කියන්නේ මේ සිහිනුවන දෙක නැහැ කියන එක. එතකොට බලන්න සිහිනුවන පින්නතුනි නැති වෙනකොට ඉන්ද්‍රිය අසංවර වෙනවා. ඒත් ඉන්ද්‍රිය අසංවරයට ආහාරය උනේ අසතිය අසම්පජාන්නේ. අසතිය අසම්පජාන්නේට ආහාරය උනේ අයෝනිසෝ මනසිකාරය. ඒ කියන්නේ අනුවණින් මෙනෙහි කරන්න. නොමගින් මෙනෙහි කරන්න. අයෝනිසෝ මනස්කාරයට ආහාරය උනේ අශ්‍රද්ධාව. ශ්‍රද්ධාව නැහැ. ශ්‍රද්ධාව නැති වෙනකොට හිතන්නේම අනිත් පැත්තට නේද? එහෙනම් අශ්‍රද්ධාව තමයි ඒකට ආහාරය සැපෙන්නේ. අශ්‍රද්ධාවට ආහාරය සැපෙන්නේ අසද්ධර්ම ශ්‍රවණය. ධර්මය කියලා පින්නතුනට කොච්චර අය මේ අධර්මය අහනවද? පුදුම විදිහේ දෘෂ්ටිගතව නොයේ දෘෂ්ටිවලට ගිහිල්ලා සුගතිගාමී වෙන්න තියෙන අවස්ථාව අහුර ගන්න අය කොච්චර ඉන්නවද? ඒ බණ කියලා අහන්න වෙන දේවල්. අසත් ධර්මය. අසත් ධර්මය. ආහාරය උනේ එතකොට අසත් පුරුෂ ආශ්‍රය. එතකොට දැන් පින්නතුනට තේරෙනව නේද? මෙයන්ට තේරෙනවා මෙන්න මේ කාරණා ටික තමයි මෙන්න මේවා තමයි පින්නතුනේ මේ කියපු කාරණා මුල් වෙලා තමයි මේ සාංශාරික ගමන මේ විදිහට අපි ගමන් කරන්නේ. එතකොට සසර ගමන පිළිබඳව අපි ටිකක් බොහොම කෙටියෙන් තමයි පින්නතුලාට කරුණු පැහැදිලි කරන්නේ. ඉතින් මේ අනවරාග ගමන, කෙලවරක් නැති ගමන මේ විදිහට ඉපදීපදී මෙරි මෙරි මේ අති දීර්ඝ ගමනක් යන්නේ වෙන කිසිවක් නිසා නෙවෙයි මෙන්න මේ ටික නිසා අසත්පුරුෂයන් සත්‍ය ලැබෙනවා සත්‍ය නිසා අසද්ධාව වැඩෙනවා අසද්ධාව නිසා අයෝනිසෝ මනසිකාරය වැඩෙනවා අයෝනිසෝ මනසිකාරය නිසා අසත්‍ය අසම්පජාන්‍ය වැඩෙනවා අසත්‍ය අසම්පජාන්‍ය නිසා ඉන්ද්‍රිය අසංවර වෙනවා. ඉන්ද්‍රිය අසංවර වෙනකොට ත්‍රිවිධ දුස්චරිත කෙරෙනවා. ත්‍රිවිධ දුස්චරිත කෙරෙනකොට පංච නීවරණ වැඩ කරන්න පටන් ගන්නවා. පංච නීවරණ හොඳට වැඩ කරනකොට අවිද්‍යාව පෝෂණය වෙලා මේ ගමන මේ විදිහට අපි යනවා. ඕක තමයි පින්නතුනේ සසර ගමන. එහෙමනම් අපි විශේෂයෙන්ම දැනගන්න ඕන මෙන්න මේ නිවන් ගමන පිළිබඳව. පින්නතුනේ මේ නිවනට දැන් ප්‍රධාන වශයෙන්ම නිවනට මූලිකම හේතුව බොජ්ජංග ධර්ම. බොජ්ජංග ධර්ම වලට මූලිකම කාරණේ සතර සතිපට්ඨාන වැඩනොත් බොජ්ජංග වැටෙනවා. සතර සතිපට්ඨාන වලට ආසන්නතම කාරණේ තමයි ත්‍රිවිධ සුචරිතය. ත්‍රිවිධ සුචරිතයට ආසන්නම ප්‍රධාන හේතුව ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරයට පින්නතොනේ සති සම්පජන්න. සති සම්පජන්නයට යෝනිසෝ මනසකාරය. යෝනිසෝ මනසකාරයට ශ්‍රද්ධාව. ශ්‍රද්ධාවට සද්ධර්ම ශ්‍රවණය. සද්ධර්ම ශ්‍රවණයට කල්යාණ මිත්‍ර සම්පත්තිය. එහෙනම් දැන් අපි මේ කාරණේ අග ඉඳලා ටිකක් විස්තර කරගෙන යමු. එතකොට අපිට හොඳට මේක තේරෙනවා. එතකොට මේ දේශනාව නිතර නිතර පින්නතුල අහලා තියෙන්නත් පුළුවන්. හැබැයි පින්නතුනේ මේ දේශනාව හරියම වටින දේශනාවක්. අපි මේ හැම දේශනාවක්ම අහන්නේ මේ සසර ගමන නවත්තන්නනේ. ඒ නිසා මේ දේශනා නැවත නැවත නැවත අහනකොට අපට තේරෙනවා අපි ආයුත්තේ මෙන්න මේ ගමන කියන එක. එතකොට බලන්න මේ නිවන් ගමනට මූලිකම සාධකය එතකොට පේනවා අපට මොකක්ද? කල්යාණ මිත්‍ර සම්පත්තිය තමයි අංක 1. කල්යාණ මිත්‍ර සම්පත්තියක් නැතුව අපට ඉදිරි දැක්මක් දකින්න පුළුවන් කමක් නැහැ. නේද? එතකොට මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය අපට ඕන. බුදුරජාණන් වහන්සේ ඒකනේ දවසට දෙවතාවක් මේ කල්යාණ මිත්‍රයාගේ වටිනාකම පැහැදිලි කරන්නේ. මහණෙනි, කල්යාණ මිත්‍ර සම්පත්තිය කියලා කියන්නේ පුංචි දෙයක් නෙවෙයි. ඒ පිළිබඳව අපි හැමදාම වගේ කරුණු කියලා තියෙනවා. ඉතින් බලන්න දවසක් අනන්ත මාහිමියන් වහන්සේට ඇති වුණානේ අර සිතුවිල්ලක් පිනතුරට මතකයි. ආනන්ද හාමුදුරන්ට හිතුණා විවේකීව බණ භාවනා කරගෙන ඉන්නකොට මේ බුද්ධ ශාසනයෙන් භාගයක්ම අඩක්ම රඳා පවතින්නේ කල්යාණ මිත්‍රයා නිසා කියලා උන්වහන්සේට අදහසක් පාළ වුණා. ඒ වෙලාවේ උන්වහන්සේ මේ අදහස ලෞතර බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අනුමත කරගන්න ඕනේ කියලා හිතුවා. අනුමත කරගන්න ඕනේ කියලා හිතලා තථාගතයන් වහන්සේ ළඟට ගිහිල්ලා මතක් කරනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අද මම විවේකීව ඉන්නකොට මට අදහසක් පහළ වුණා. මොකක්ද ආනන්ද අදහස? මට හිතුණා ස්වාමීනි මේ ශාසනයෙන් භාගයක්ම අඩක්ම රඳා පවතින්නේ කල්යාණ මිත්‍රයා නිසා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද හිම කියන්න එපා. භාගයක් නෙවෙයි අඩක් නෙවෙයි සම්මා සම්බුද්ධ ශාසනයම රඳා පවතින්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය නිසා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒකනේ අපේ පින්නතුල්ලා මේ බුද්ධ වචනේ හොඳට හිතට අරගෙන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 <coughs> එහෙනම් අපේ පින්නතුල්ලා මේ කල්යාණ මිත්‍රයා කොහොමද කොහොමද හඳුනාගන්නේ කියන එක දන්නවා. අපි නැවත වතාවක් කෝකටත් මතක් කරන්න. නොයෙක් සූත්‍ර දේශනාවල නොයෙක් නොයෙක් කරුණු තියෙනවා. හැබැයි අපිට ලේසියෙන්ම මතක තියාගන්න පුළුවන්නේ අසත්පුරුෂ වදුකා කියන සූත්‍රයේ සඳහන් වෙන කරුණු. අසත්පුරුෂ වදුකා සූත්‍රයේ සඳහන් වෙන කරුණු. ඒකේ තියෙනවා මේ සත්පුරුෂයා හොයාගන්න ක්‍රමයක් අසත්පුරුෂයා හොයාගන්න ක්‍රමයක්. බුදුරජාණන් වහන්සේ වදාරනවා අසත්පුරුෂයා අසත්පුරුෂයා හොයාගන්න මෙන්න තමයි අසත්පුරුෂ පුජ්‍යලයා නිතරම අනුන්ගේ අගුණ කතා කරනවා. එහෙම මිනිස්සු නැද්ද? ඉන්නවා. කොච්චර ඉනවද සමාජෙ? හැම වෙලෙම අනුන්ගේ අගුණ තමයි. ඒක යයිගේ චාරිත්‍රය, ක්‍රමය. ඊළඟට නිතරම අනුන්ගේ අගුණ කතා කරනවා. බැරි වෙලාවත් මෙයාට එකතු වුණොත් කෙනෙකුගේ අගුණයක් කියන කෙනෙක් අහවල් කෙනා මෙන්න මෙහෙම වැරදක් කරලා තියෙනව නේද කියන්න විතරයි ඕන. මෙයා සියලු තොරතුරු මෙයා ළඟ තියෙනවා. මොකද මෙයා මේ මමනේ හොයන්නේ. ඉතින් උඩ පැන පැන කියනවා අතිමුත්තව දාලා. අන්න අසත්පුරුෂ ලක්ෂණ. අසත්පුරුෂයා එතකොට නිතරම අනුන්ගේ වැරදි කතා කරනවා කවුරු රැහුවොත් එයාට ඊට වඩා දෙයක් නැහැ. උඩ පැන පැන කියනවා. ඊළඟට අසත්පුරුෂයා මොනම විදිහකටවත් අනුන්ගේ හොඳක් නම් කතා කරන්නේ නැහැ. හොඳ පිළිබඳව කතා නැහැ. ඊළඟට අසත්පුරුෂයාගේ තියෙන තවත් ස්වභාවයක් තමයි සත්පුරුෂයා අසත්පුරුෂයා කිසිම අවස්ථාවක කෙනෙකුගේ අගුණ කතා ගුණ කතා කරන්නේ නැහැ. කවුරු හරි කෙනෙක් ගුණ කිව්වොත් ගුණයක් පිළිබඳව අසත්පුරුෂයා කියන්නේ ආවව ගණන් ගන්න බෑ. උවට අපි රැවටෙන්න හොඳ නෑ. උහුම අය තමයි හරි භයානක. ඒ විදිහට කියලා අර ගුණය වහලා දානවා. දැන් පින්නතුරට තේරෙනවා කිතියෙම අසත්පුරුෂයා අනුන්ගේ අගුණ කතා කරනවා ගුණ කතා කරන්නේ නැහැ. ඔක තමයි විශේෂත්වය. සත්පුරුෂය කියන්නේ පැත්ත. සත්පුරුෂයා කිසිම මොහොතක කෙනෙකුගේ අගුණයක් කතා කරන්නේ නැහැ. එහෙම මිනිස්සු ඉන්නවා. කාගවත් දොස් නැහැ. ඒ සත්පුරුෂ ගති. ඊළඟට කවුරු හරි කෙනෙක් කෙනෙකුගේ වරදක් කියනකොට සත්පුරුෂයා එතන හිමීට අයින් වෙනවා. ඒවට සම්මාදම් වෙන්නේ ඊළඟට සත්පුරුෂයා කියන්නේ ඉතින් ඔවම හිතන්න එපා. අපේ අතිමුත්තු වගේ වැරදි වෙලා තියෙනවා. ඒ නිසා අපි ඒක නා හදාගන්න බලමු. අන්න ඒ විදිහට තමයි සත්පුරුෂයා පින්නතුනේ කරුණු කියන්නේ. ඊළඟට සත්පුරුෂයා නිතරම අනුන්ගේ ಗುಣ කියනවා. එතකොට මේ මිනිස්සු ඉන්නවා. හැම වෙලේම මහවලා හොඳයි, අරයා හොඳයි, මෙයා හොඳයි, අර ස්වාමීන් වහන්සේ හොඳයි, මේ අන්ධ භක්තියකින් නෙමෙයි. දක්ෂින හොඳේ කතා කරන, හරි කැමැති කුණ කතා කරන. කවුරු හරි කිව්වොත් කෙනෙක් ගුණයක් සත්පුරුෂයා ඒවට නම් සම්බන්ධ වෙනවා. හොඳට තමන් දන්න දේවල් නොසඟවා ඒ ගුණ පිළිබඳව කතා කරනවා. ඒක මේක තමයි සත්පුරුෂ ලක්ෂණ ඊළඟට අසත්පුරුෂ ලක්ෂණ පිනතරට පැහැදිලි. හැබැයි මේ ලෝකයේ ගත්තාම අසත්පුරුෂ වැඩි. අසත්පුරුෂ වැඩිනේ. ඒ නිසා අපි මේ ගති ලක්ෂණ තේරුම් අරගෙන සියලුම අසත්පුරුෂයන් ওই ගති ලක්ෂණ තියන අයින් කරන්නේ අපි කරන්නේ ඒ අය දැනගෙන මෙයා අසත්පුරුෂයා මෙයා අසත්පුරුෂයා කියලා දැනගෙන ආශ්‍රය කරනවා. මොකද අපිට එහෙම අතහරින්න ගියොත් සමාජයේ කතා කරන්නවත් කෙනෙක් නැතුලයි. ඒ තරම් ඉතින් අසත්පුරුෂ ලක්ෂණ තියන අය තමයි වැඩි. එහෙමනම් පින්නතුනේ මේ සසර ගමනට මෙන්න මේ කියන සසර ගමන නවත්තන්නට මහෝපකාරී වෙන්නේ මෙන්න මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය. ඒක අපි පුන පුනා නැවත නැවත කියන්න ඕන නෑ. හැබැයි මේක තව කොච්චර කිව්වත් ඒක ප්‍රශ්නිකුත් නැහැ. මොකද අපේ බුදුරජාණන් වහන්සේ දවසට దేవතාවක් අවුරුදු 45 මුළුල්ලේම දේශනා කළා නම් පින්නතුනේ අපි යගේ අය මේක විනාඩියෙන් විනාඩිය කිව්වත් එක ගැටලුවක් නැහැ. මොකද මේක නිතර නිතර ඇහෙන්න ඕන. මේ කල්යාණ මිත්‍රයාගේ තියෙන මහා මහේ මේ ආශ්චර්ය ඒ වටිනාකම අපි දැනගන්නට ඕන. ඊළඟට මේ කල්යාණ මිත්‍රයා නිසා අපට මොනවද ලැබෙන්නේ? සල්ලි හම්බ වෙනවද? හ්ම්? ඒවත් ලැබෙන්න පුළුවන්. නමුත් කල්යාණ මිත්‍රයා නිසා අපට ලැබෙන්නේ පින්නතුනේ අමිල වස්තුවක්. කියන්නේ මිල කරන්න බෑ. මොනවද අමිල වස්තුව? ශ්‍රී සද්ධර්මය. දැන් බලන්න මේ ලෝකේ අපට ඉන්න අසහාය සහාය සත්පුරුෂයන් වහන්සේ කවුද? ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ තමයි අපි හැම දෙනාගේම පරම කල්යාණ මිත්‍රයන් වහන්සේ. ඒ කල්යාණ මිත්‍රයන් වහන්සේගෙන් අපට ලැබිලා තියෙන්නේ මොනවද? අපිට ලැබිලා තියෙන්නේ ධර්මය. නේද? වෙන දෙයක් අපට ලැබිලා නැහැ. අපිට උන්වහන්සේගෙන් ලැබුණේ ධර්මය. එතකොට අපි අසුරු කරන අපේ සමාජයේ ඉන්න සත්පුරුෂයාගේ අපට ලැබෙන්නේ පිනතුනේ කාන්තෙන් ධර්මය. ඔය කල්යාණ මිත්‍රයාගේ ස්වභාවයනේ. Taman අසුරු කරන කෙනා දුස්සීල නම් ඇඟට නොදැනි සීලවන්තෙක් කරනවා. Tamanගේ යාළුවා මසුරු නම් කොහොම හරි ත්‍යාගවන්තෙක් කරනවා. තමන්ගේ යාළුවාට ශ්‍රද්ධාව නැත්තම් ක්‍රමානුකූල පියවරෙන් පියවර ශ්‍රද්ධාව ඇති කරනවා. තමන්ගේ යාළුවාට පින්නතුනි අල්පසුතෙක් නම් බහුසුතෙක් බවට පත් කරන බණහන් එක යනවා. මේ විදිහට පින්නතුනි මේ ධර්මය මෙන්න මේ විදිහට යා ඒ ධර්මයට යොමු කරනවා. තමන්ගේ යාළුවා. ඒ කල්යාණ මිත්‍ර ලක්ෂණ. එතකොට මේ කල්යාණ මිත්‍රයාගෙන් ලැබුණේ එතකොට ශ්‍රී සද්ධර්මය. එතකොට මේ ධර්මය කියන එක පින්නතුනේ අපේ ජීවිතේට අත්‍යවශ්‍ය දෙයක් නේ. නේද? දැන් බලන්න මොනවා තිබුණත් අපිට මේ කාලේ හැටියට වැඩක් තියෙනවා. මං කියන්නේ සල්ලි මුදල් ඕන, ගෙවල් දොරවල් ඕන. නමුත් පින්නතුනේ සියල්ලම බොහොම తాවකාලික දේවල්නේ. නමුත් අපේ ජීවිතයට මහා ආලෝකයක් ජීවිතයට මහා සැනසෙල්ලක් උදාපත් කරගන්නට ඒකාන්තයෙන් අපට අවශ්‍ය කරන්නේ මොකද්ද? ධර්මය. වෙන දෙයක් නෙවෙයි. ධර්මය. දැන් බලන්න ධර්මය අපි ගාව තියෙනවා නම් ඕනම කෙලෙස් සතුරෙක් පරදවන්න පුළුවන්නේ. බැරිද? පුළුවන්. ඕනම කෙලෙස් සතුරෙක් අපට අයින් කරන්න පුළුවන්. කොහොමද? හැබැයි ඉතින් මේ ධර්මයේ පමණක් නෙවෙයි. ඒකට යෝනිසෝ මනසිකාරයත් සම්බන්ධ වෙන්න ඕන. දැන් පින්නතුල ගන්න සෝතාපට්ටි අංග හැටියට කල්යාණ මිත්‍ර ඇතුර සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරය ධම්මානුගම් ප්‍රතිපත්තිය. සෝහන් වෙන්න අවශ්‍ය කරන අංග. එතකොට මේ සද්ධර්ම ශ්‍රවණයත් එක්ක යෝනිසෝ මනසිකාරය හොඳට තියෙන්න ඕනේ මෙනෙහි කිරීම. එහෙම නැත්නම් නියම ප්‍රයෝජන අපේ ධර්මයෙන් ලැබෙන්නේ ඇත්ත නේනම් කියලා මේක හොතර දකින්නේ නුවණින් මෙනෙහි කරනකොට. එතකොට බලන්න කෙනෙක් ළඟ ධර්මයේ තියෙනවා නම් ඒ කෙනාට ඕනම කෙලෙසයක් පාලනය කරන්න පුළුවන්. දැන් රාගය එනකොට ධර්මයේ තියෙනවා සුබේ ළඟ තියෙනවා. ඒ තමන් ළඟ ධර්මය දන්නවනේ. ඊළඟට ද්වේෂයක් එනකොට එයා ධර්මය දන්නවා. එයා මෛත්‍රිය පුරුදු කරනවා. හිත විචිත්ත වෙලා විකාර වෙලා ඉන්නකොට එයා කොහේ හරි විවේක තැනක ටිකක් වාඩි වෙලා හුස්ම රැල්ල දිහා බලා ඉන්නවා. හිත තැම්පත් වෙනවා. ඊළඟට නිත්‍ය සංඥා වැඩි වෙනකොට ආත්ම දෘෂ්ටි ගතිය සාමාන්‍යයෙන් දරා ගන්න බැරි මට්ටමට එනවනේ ඉතින්. එහෙම වෙලාවට අනිත්‍ය සංඥාව ප්‍රොදු කරනකොට ඉරයටපත් වෙලා යනවා. එහෙමනම් ධර්මය තියෙනවා කියලා කියන්නේ Taman ළඟ කෙලෙස් සතුරාට පහර දෙන්න ඒ අවශ්‍ය කරන අවි Taman ළඟ තියෙනවා. අපි හිතමු කෙලෙස් කියලා කියන්නේ ප්‍රහාරයක් නම් සතුරු ආක්‍රමණයක් නම් ඒ ප්‍රතිප්‍රහාර එල්ල කරන්න Taman ළඟ ධර්මයේ තියෙන්න ඕන. ධර්මයේ නැත්තම් රාගයට යට වෙනවා. ධර්මයේ නැත්තම් දේශයට යට වෙනවා. ධර්මයේ නැත්තම් පින්නතන හිත විචිත්ත වෙලා පුදුම විදිහට අකුසල් කරගන්නවා. ධර්මයේ නැත්තම් නිත්‍ය සංඥාව වඩලා මේ සසර ගමන දික් කරගන්නවා. එහෙමනම් පින්නතුනි ධර්මඥානය කියන එක පුදුම වටිනා දෙයක් අපට. එහෙනම් මේ ධර්මඥානය අපට ලැබෙන්නේ කවුරු නිසාද? කල්යාණ මිත්‍රයා නිසා. කල්යාණ මිත්‍රයා නිසාමයි මේ ධර්මය ලැබෙන්නේ. වෙන කාගෙන්වත් නෙවෙයි. දැන් අපි මේ ජීවිතේ ධර්මයේ පුරුදු කරගෙන යනවානේ. ධර්මයේ ප්‍රගුණ කරගෙන ගියාට පින්නතුනේ ඊළඟ ජීවිතේ අපි හිතමු අපි සැපවත් පවුලක ඉපදුණා. හැබැයි පවුල මිත්‍යා දෘෂ්ටික පවුලක්. එහෙනම් අපිත් මේ ගති ලක්ෂණ අපට નિરાයාසයෙන් අපට ඒවා පිළිටනවා. අපි ධර්මයෙන් ඈත් වෙනවා. ඒක තමයි මේ සසරේ තියෙන භයානකත්වය. ආ මම මේ ජීවිතේ ධර්මයෙන් පුරුදු කරන කෙනෙක් ඊළඟ ජීවිතේත් මට මේ විදිහටම ලැබෙන්න කියලා එහෙම අපට විශ්වාස කරන්න බෑ. ඒක අපිට තාම හොඳින් තේරුම් ගන්න පුළුවන්. දැන් බලන්න කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ අර අපේ බෝසතාණන් වහන්සේ පුදුනානේ ජෝතිපාල කියලා තරුණෙක් හැටියට. ජෝතිපාලට හිටිය යාළුවෙක් ගතිකාර. ඉතින් ගතිකාර දවසක් මෙබෙන්න හැබැයි කුල දෙකක බෝසතාණන් වහන්සේ උසස් කුලේ මේ ගතිකාර පහත් කුලේ. ඉන්දියානු සමාජයක බරපතලව මඩටත් තියෙන දෙයක් නේ. එතකොට පින්නතුනි බලන්න මේ දෙන්න ගඟට ගියාම නාන්න ජෝතිපාලනාන්නේ උඩහැවලේ මේ යාළුවෝ. හැබැයි ගතිකාරණාන්නේ පහළවලේ. දවසක් මේ කුල හීන ගතිකාරට කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙනවා. බණහන් අවස්ථාවක් ලැබෙනවා. අපොදුම විදිහට පහදිනවා. තමන්ගේ යාළුවාට ඇවිල්ලා කියනවා අද ජීවිතයේ පිළිබඳව ඇත්ත කියලා දෙන කෙනෙක් හම්බුණා යමු හම්බෙන්න. දැන් ඊළඟට බුදු වෙන්න ඉන්න උත්තමයා තමයි මේ ජෝතිපාල. ජෝතිපාල මොකද කිව්වේ? අනේ මට බෑ කිව්වා. බලන්න. බුදුරජාණන් වහන්සේලා 512000ක් සියසින් දැකලා තියෙනවා. ඊළඟට දීපංකර පාදමූලේ ඉඳලා නියත විවරණ බුදුරජාණන් වහන්සේලා 26 නමකකින් අරන් තියෙනවා. ඒ වෙනකොට. දැන් මේ ගන්න තියෙන අවසාන බුදුරජාණන් වහන්සේ. දැන් මේ මහබද්ද කල්පේ කකුසඳ කෝණාගමන කාශ්‍යප. ඊළඟට මේ ගෞතම බුදුරජාණන් වහන්සේ. දැන් එතකොට දැන් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ විවරණේ ගන්න ඕනේ කොහොමත් ලැබෙනවා. නමුත් බලන්න පින්නතර මේ සිදුවීම සසර අක්ෂර පාරමිතාවන් සම්පූර්ණ කළා. බුදුරජාණන් වහන්සේලා 26 නමකගින් විවරණ ලැබලා තියෙනවා ඒ කාන්තෙන් බුදු වෙනවා කියලා. එච්චරට හිත දියුණු කරලා තියෙනවා. නමුත් සසරෙන් වැහිච්ච හැටි. දැන් බෑ කිව්වා. යාළුවා මොකද කරේ? කොණ්ඩෙන් ඇදලා කිව්වා යමක් කියලා. එතකොට මේ තරුණයා කල්පනා කළා මගේ යාළුවා මම නාන රළේවත් නාන්නේ. ජෝතිපාල හිතනවා. මගේ ඇඟට කවදාවත් අත පිරෙන්නේ. අපේ යාළුකම් තිබුණාට. අද මගේ කොණ්ඩෙන් ඇදලා යමන් කියන්න ඔය කියන තාපසතුමා ප්‍රබල කෙනෙක් වෙන්න ඕන කියලා තමයි කියේ. දැක්ක ගමන් පැහැදුනා බණ ඇහුවා මහාන වුණා නියත විවරණ ලැබුවා මේ මහා භද්‍රකල්පයේම ගෞතම නමින් බුදු වෙනවා කියලා. දැන් බලන්න මේ සිදුවීම ඔය නියත විවරණේ ඒකාන්තයෙන් ලැබෙනවා. ඒක බලකන්න බෑනේ. නමුත් වෙනතර මේ සිදුවීම දිහා බලන්න නිකන් එතනදි ඒ කල්යාණ මිත්‍රයා පිහිට වුණා. ඒ ධර්මයේ පිහිට වුණා. එහෙමනම් පින්නතුනි කල්යාණ මිත්‍රයා නිසා අපට ලැබෙන්නේ මෙන්න මේ ශ්‍රී සද්ධර්මය. සද්ධර්මය නිසා අපට මොනවද ලැබෙන්නේ? සද්ධර්මය අහනකොට අපට ලැබෙන දේ තමයි සද්ධාව. පින්නතුනි ධර්මඥානය ඇති කරගන්නකොට සද්ධාව වැඩෙන්නේ නැත්නම් ඒක නිකන් විෂයක් හැටියට වෙන අරමුණකින් ඉගෙන ගන්න දෙයක්. එහෙම නෙවෙයි. අවබෝධයෙන් මේ ධර්මය ඉගෙන ගන්නකොට වැඩෙන්නේම සද්ධාව. ඒක බුද්ධ වචනයක් හරියට විග්‍රහ කරනකොට පින්නතුනි කොච්චර සද්ධාාවක් කරනවද බලන්න. බුද්ධ වචනේ මේ පුදුම හිතෙනවනේ සමහර දේශනා. අපේ හිතට හොඳට වදිනවා. එතකොට බලන්න ඕනම කෙනෙකුගේ ශ්‍රද්ධාව වැඩෙන්න නම් බණ අහන්න ඕන. අර තියෙන ශ්‍රද්ධාවන්තය හඳුන ගන්න ක්‍රමයක් දස්සන කාමෝ සීලවතං. සද්ධම්මං සෝතමිතරේ. හරි කැමති සිල්ලුතුන් වහන්සේලා දකින්න කැමති ශ්‍රද්ධාවන්තයා. නිතර නිතර බණ අහන්න කැමති. අන්න. බණ අහනකොට වැඩෙන්නේ මෙන්න මේ ශ්‍රද්ධාව. එතකොට අත ඔය ශ්‍රද්ධාවට සමහර නිකන් අමුතු විදිහට මේ හිත පාලනය කරන්න මහන්සි ගන්නයි ශ්‍රද්ධාව ගණන් ගන්න නැති ප්‍රශ්නිකුත් තියෙනවා. ඒක පින්නතුනේ මෝඩකම සමහරු කියන ඔය ශ්‍රද්ධාව එහෙම අවශ්‍ය නැහැ. අපිට ඕන ප්‍රඥාව කියලා. කවදාවත් එතෙන්ට යන්න බෑනේ. පුළුවන්ද? නෑ. ඒ ප්‍රඥාව ඇති කරගන්න ශ්‍රද්ධාව තියෙන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ ගෞරවය තියෙන්න ඕන, ධර්මයේ කෙරේ ගෞරවය තියෙන්න ඕන, සංඝයා කෙරේ ගෞරවය තියෙන්න ඕන, ශික්ෂාව කෙරේ ගෞරවය තියෙන්න ඕන. මෙන්න මේ ශ්‍රද්ධාව නැත්තම් කොහොමද ඉස්සරහට යන්නේ? ඒකනේ ශ්‍රද්ධා බීජං කියලා කිව්වේ. බීජයක් නැතුව පැලයක් හැදෙන්නේ නැහැ. එහෙනම් ඒ බීජය තමයි මොකද්ද? ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව ධනයක් ඇටියට දේශනා කරන්නේ නේද? එහෙමනම් පින්නතුනි මේ ශ්‍රද්ධාව වැඩෙන්නේම බණ ඇසීම. දැන් පින්නතුල්ලාගේ ශ්‍රද්ධා මට්ටම බලන්න. ඔය ශ්‍රද්ධාව මුලින්දලම තිබුණෙත් නෑනේ. බණ අහන්න පටන් ගත්තට පස්සේ ඔන්න ටික ටික ටික ටික ටික ටික ශ්‍රද්ධාව දිනු වීගෙන ඉස්සරහට ආවා. එනම් ප්‍රබල ශ්‍රද්ධාවක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඔය අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාට ඒ ස්වාමීන් වහන්සේලාට පුදුම ශ්‍රද්ධාවක් තිබුණේ. මේ ශ්‍රද්ධාව තාම වටිනා දෙයක්. එහෙමනම් පින්නතොනි සද්ධර්මය අහනකොට අපේ වැඩෙන්නේ මොකද්ද? ශ්‍රද්ධාව. එහෙමනම් දැන් බලන්න අපි ආපහු මුලට ගියොත් කල්යාණ මිත්‍රයා නිසා සද්ධර්මයේ ලැබුණා. සද්ධර්මයේ නිසා ශ්‍රද්ධාව වැඩුණා. ඒතර මම ශ්‍රද්ධාව ගැන කාල වේලාවක් යන නිසා වැඩියෙන් කරුණු කියන්න යන්නේ අපේ අය ශ්‍රද්ධාව ගැන දන්නවා. එතකොට ශ්‍රද්ධාව නිසා මොනවද අපේ වැඩිම? යෝනිසෝ මානසිකාරය. යෝනිසෝ මානසිකාරය තමයි සද්ධාව නිසා වැඩුණේ. වෙන දෙයක් නෙවෙයි. යෝනිසෝ මානසිකාරය. පින්නතුන යෝනිසෝ මානසිකාරය කියන එක පිළිබඳව මේ බණහන හැම කෙනෙක්ම නොඑක් නොඑක් විදිහට මේක තේරුම් අරන් තියෙනවා. ඒ ඔක්කොම හරි යෝනිසෝ මානසිකාරය කියන්නේ නෝනින් මෙනෙහි කිරීම. නුවණින් මෙනෙහි කිරීම කියලා කිව්වහම කෙනෙකුගේ ඔළුවට ඔක හරියටම යන්නේ නැති වෙන්න පුළුවන්. මම ඒක තේරුම් ගන්න පුංචි සූත්‍ර දේශනාවක් මතක් කරන්නම්. අත්තිබික්ඛවේ තානං අමනාපං කාතොං තන්තකල්ල මානං අනත්තාය සංවත්තති. අත්තිබික්ඛවේ තානං අමනාපං කාතොං තන්තකල්ල මානං අත්තාය සංවත්තති. අත්තිබික්ඛවේ තානං මනාපං කාතොං තන්තකෛරමානං අනත්තාය සංවත්තති. අත්තිභික්කවේ තානං මනාපං කාතොං තන්තකෛරමානං අත්තාය සංවත්තති. කරුණු හතරක් මෙතන කියවුණා. මේකම කරුණ. දැන් බලන්න පළවෙනි කාරණේ මොකද්ද? මහණෙනි කටයුත්තක් තිබෙන එක කරන්න අමාරුයි කිරීමෙන් අනර්ථයට වැටෙනවා. පළවෙනි එක. දෙවෙනි එක මහණනි කටයුත්තක් තිබෙනවා කරන්නට ඒ කරන්න අපහසුයි. නමුත් ඒකෙන් අර්ථයක් සිද්ධ වෙනවා. තවද මහණෙනි කටයුත්තක් තිබෙනවා කරන්නට ඒක කරන්න පහසුයි. නමුත් අනර්ථයට වැටෙනවා. තවද මහණෙනි කටයුත්තක් තිබෙනවා කරන්නට කරන්නත් අමාරුයි කරන්නත් පහසුයි කිලිමේ අර්ථයක් සිද්ධ වෙනවා. දැන් මෙහෙම කිව්වට මේ ඇත්තන් ගොල්ලන්ට මේක ගියේ නෑනේ. දැන් බලන්න කටයුත්තක් තියෙනවා මොකක් හරි වැඩක් තියෙනවා ඒක කරන්න අමාරුයි කිලිමෙන් අනර්ථයට වැටෙනවා. මොනවද? දැන් සොරකම පරදාර සේවනේ මොක කරන්න අමාරුයිනේ. මොකද මේවා කිලිමෙන් දිව්‍ය ලෝක යනවාද? අර තුවාලයක් අහනවා වගේ ඒ වෙලාවට ආස්වාදයක් තියෙයි. මේවා කරන්න අමාරු කිරීම අනර්ථයට වැටෙනවා. හිරේ විලංගුවේ පවා යන්න සිද්ධ වෙන මේ ජීවිතේම. ඊළඟට දෙවැන්න කරන්න පහසුයි, කරන්න අමාරුයි, හැම අර්ථයක් සිද්ධ වෙනවා. මොනවද කරන්න අමාරු අර්ථයක් සිද්ධ වෙන දේවල්? මොනවද? ඒ තමයි පින්තුනේ අපි හිතමු කෙනෙක් තව කෙනෙකුට බලිනවා. නින්දා කරනවා, අපහාස කරනවා, ඒක පරාදි දුෂ්ක කියනවා. ඒවා විඳදරා ගන්න පුළුවන් නම් ඒක අමාරු වැඩේ කරන්න. හැබැයි ඒකේ ප්‍රතිඵල හරි සුන්දරයි. හිරි. දැන් බලන්න සාන්තිවාදී බුසතාණන් වහන්සේට අර කලාඹු කියන දුෂ්ට මහ රජුරු කටපොල්ලකින් පහර 2000ක් දෙලෙව්වා. එයින් සෑහීමකටපත් නොවි එතුමාගේ අත්පා කන්නාස ඔක්කොම කැප්පුවානේ. කපලහව දැන් ඔබගේ සාන්තිය කොහෙද? ඒ වෙලාවෙත් උන්වහන්සේ වදාලේ මගේ සාන්තිය තියෙන්නේ මගේ හිතේ. එතකොට එතුමාට අන්තිමට කඩු පහරවල් වලින් ගැහුවා, කැපුවා, කෙටුවා. එහෙම කරනකොට වේදනාවක් දැනුන්නේ නැති නෑ දැනුණා. උන්වහන්සේ සියල්ලම ඉවසුවා. ඉවසපු නිසා තමයි බුදු කෙනෙක් ලෝකේ පහළ වුණේ. උන්වහන්සේට ශාන්ති පාරමිතා පුරා ගන්න ලැබුණේ ඉවසපු නිසා. අන්න බලන්න කරන්න අමාරු දේවල් කිරීමෙන් අර්ථය ලැබෙන විදිය. යහපතක් සැලසෙන විදිය. ඊළඟට කරන්න පහසු දේවල් තියෙනවා ඒවා කිරීමෙන් අනර්ථයට වැටෙනවා. කරන්න පහසු නමුත් අනර්ථයටයි වැටෙන්නේ. මොනවද ඒ? කරන්න පහසුයි අනර්ථය කරන දේවල්. ඒ තමයි අපි හිතමු දැන් කෙනෙකුට මත් වතුර බොන්න ඕන නම් සල්ලි තියෙනවා ඔක ගෙනලා බොන්න බැරි. ඒ සමහර දේවල් දෙන කරන්න බොහොම පහසුයි. නමුත් විපාකය හරි භයානකයි. හතරවැන්න කරන්න පහසුයි. කිරිමෙන් අර්ථයක් සිද්ධ වෙනවා. දැන් කෙනෙකුට ශ්‍රද්ධාව තියෙනවා නම් දානයක් දෙන්න පුළුවන්. ශ්‍රද්ධාවන්ට ඇති මොනවද කරන්න බැරි? දන් දෙන්න පුළුවන්. කරන්න පහසුයි කිරීමෙන් අර්ථයක් සිද්ධ වෙනවා. බණ අහන්න ශ්‍රද්ධාවන්තර පුළුවන්. එහෙන් අර්ථයක් සිද්ධ වෙනවා. එතකොට මම මේ කර්ම හතර පින්නතුලට මතක් කළේ අපි කරන සෑම දෙයකම අපි කරන සෑම දෙයකම පින්නතුලි දෙපැත්තක් තියෙනවා. අපි මේ දෙපැත්ත දකින්නට ඕන. ඒ කියන්නේ සෑම වැඩක් කිරීමට ප්‍රථමයෙන්ම මම මේ කරන වැඩේ අර්ථවත් වැඩක්ද අනර්ථවත් වැඩක්ද කියලා හිතන්න පුළුවන්. අන්නේ මෙනෙහි කිරීම තමයි යෝනිසෝමනස්කාරය. දැන් අපි හිතමු උදාහරණයක් ගමුකෝ. කටින් වචනයක් පිට කරන් එළියට දානවා. කටින් වචනයක් එලික එළියට දානකොට දැන් අපි අර කර්ම හතරක් කියවනේ. ඒකේ දුනත් බලන්න එයා මෙනෙහි කරන නිසා තමයි අර තේරෙන්නේ. දැන් මේ කරන්න යන වැඩේ කරන්න අමාරු යෝග අනර්ථයට වැටෙනවා කියලා තේරෙන්නේ නුවණින් හිතන කෙනාට. කරන්න අමාරුයි කිරීමේ අර්ථයක් සිද්ධ වෙනවා කියලා දැනෙන්නේ හිතන කෙනාට. එහෙනම් ඒ වගේ සෑම කටයුත්තක් කිරීමට ප්‍රථමයෙන් මේක දෙපැත්ත හිතන්න ඕනේ. අපි හිතමු දැන් වචනයක් පිට කරනවා කියලා එළියට. අපි කල්පනා කරනවා මම මේ කියන්න යන වචනේ කුසල්ද කුසල්ද අර්ථවත්ද අනර්ථවත්ද මේක සත්‍යද සත්‍යද? එහෙනම් අසත්‍ය නම් අසත්‍ය බැහැර කරා අර්ථය ළඟා කරගන්නවා. අන්න යෝනිසෝමනස්කාරය. ඒ කියන්නේ මෙනෙහි කළයි වචනේට දාන්නේ. ආවට ගියාට වචනේ දිහට දාන්නේ නැහැ. කරන්න බෑ අපිට පුළුවන් නේ. කටින් විතරක් නෙමෙයි කයින් කරනකොට සිතින් හිතනකොට පවා. සිත් වෙලක් කොහේ හිතෙනවා නම් ওই කාම කුසිතුවිලි හැම වහාම මොකෙන් අයින් වෙන්න බැරිද මේ සිහිය තියෙනවා නම්. යෝනිසෝ මනස්කාරය තියෙනවා පුළුවන්. අන්න බලන්න. එහෙමනම් මේ ශ්‍රද්ධාවන සහ වැඩෙන්නේ පින්නතුනේ බුදුරජාණන් වහන්සේ තාම ඉහළින් වර්ණනා කරපු යෝනිසෝ මනස්කාරය. ඒ යෝනිසෝ මනස්කාරය තියෙනකොට ඊළඟට වැඩෙන්නේ මොනවද? සිහිනුවන දෙක හොඳට වැඩෙනවා. සිහියයි නුවණයි. එතකොට සිහිනුවන දෙක පිළිබඳව පින්නතර දන්නවා. මේ සති සම්පජඤ්ඤ කියලා කියන්නේ භාවනාවෙන් විශේෂයෙන් වැඩෙන ගුණ දෙක. සිහියයි නුවණයි. කොටිම දැන් අපි භාවනා කරනවා කියලා කියන්නේ සිහිය දියුණු කරන එකනේ. නේද? දැන් බලන්න සතර සතිපට්ඨානේ සිහියමල තියෙන සතිපට්ඨාන. සිහිය පිහිටවීම. එතකොට කාය පිළිබඳව සිහිය පිහිටවනවා. මොකටද අවබෝධය පිණිස වේදනා පිළිබඳව සිහිය පවත්තන අවබෝධය පිණිස සිත පිළිබඳව සිහිය පවත්තන අවබෝධය පිණිස නොයෙක් ධර්මතා පිළිබඳව සිහිය පවත්නවා මොකටද අවබෝධය පිණිස වෙන වෙන කිසිම දෙයක් නෙවෙයි එහෙමනම් පින්නතුනේ මේවා අපි තේරුම් ගන්න ඕන. අපිට මේ සිහි නුවණ දෙක ඇත්තටම ලැබෙන්නේ මේ නුවණින් මෙනෙහි කරනකොට. එහෙනම් සිහියයි නුවණයි දෙකේ තියෙන වටිනාකම ඥානෙම කරන්න බෑ. සිහිය නුවණ තියෙනවා නම් පින්නතුනි කවදාවත් අකුසල් වෙන්නේ නෑනේ. මේ ඉන්ද්‍රිය හැම කොච්චර ලස්සනට පාලනය වෙයිද? එහෙනම් සිහිනුවන දෙකෙහි වටිනාකම ඥානෙම කරන්න බෑ. නිවන් දකින්න මේ සිහිය නුවණ නැතුව කිසිම කෙනෙකුට බෑ. සිහිනුවන දෙක අත්‍යවශ්‍යයි. සිහිනුවන දෙක නිසා අපට මොනවද ලැබෙන්නේ? අන්න ලැබෙනදී ඉන්ද්‍රිය සංවරය හොඳට සිද්ධ වෙනවා. සිහිය නුවණ තියෙනකොට ඇහැ සංවරයි. එතකොට බලන්න මේ ඇහෙන් රූප බල බල අපි කොච්චර කෙලෙස් වගුරුනවද ප්‍රශ්න ඇති කරගන්නවද? ඇලීම් ගැටීම් ඇති කරගන්නවද? මේවා මම වගේ කියලා හිතනවද? නමුත් පින්නතුන සිහිනුවණක් තියෙන කෙනා ඒ දකින්න රූප සියල්ලම සංස්කාර හැටියට දකින්නේ. රූපයක් තියෙනවා. හැබැයි රූපේ දැන් අපිට කාම රූප තණ්හාව නැති කරන්න ඕනේ. රූප කියන දේ නැති කරන්න බෑනේ. මොකද රූපය කියලා කියන්නේ පරිණේ ධර්මයක්. තණ්හාව කියලා කියන්නේ පහන පහතබ්බ ධර්මයක්. ප්‍රහාණය කරන්න ඕනේ. එහෙනම් රූපේට තියෙන තෘෂ්ණාව නැති කරනවා. එතකොට බලන්න මේ සිහිනුවන දෙක තියෙනකොට ඉන්ද්‍රිය සංවර වෙනවා. ඇස සංවරයි, කන සංවරයි, නාසය සංවරයි, දිව සංවරයි, කය සංවරයි, හිත සංවරයි. එතකොට මේ ශික්ෂණය මේ පුහුණුව කොහෙන්ද ආවේ? මේ ශික්ෂණය මේ පුහුණුව පින්නතුන ආවේ අර ඉන්ද්‍රිය සංවරය. අර සිහිනවන දෙකේ නිසා තමයි මේ ඉන්ද්‍රිය සංවර වුනේ. සිහිනවන දෙක තියෙනකොට කොහොමද ඉතින් ඉන්ද්‍රිය සංවරයි? එහෙමනම් මේ සිහිය කියන එක නිකම් උඩ බලාගෙන හිටිට වැඩෙන්නේ දිනු වෙන්නේ අපි මේ සිහිය දිනු කරන්න ඕන. ඒ සඳහා පින්නතුන් කොතේකොත් වැඩසටහන් සිද්ධ වෙනවා. ඒ වැඩසටහන් වලට ගිහිල්ලා භාවනා කරලා අපි සිහිය දියුණු කරන්න ඕනේ. අද බොහෝ දෙනා මේවා දේශනානුසාරයෙන්ම දැනගන්න හදනවා. මේ ධර්මය ප්‍රගුණ කරන්න ප්‍රායෝගිකව හිතවතුන අඩුයි. එහෙම දෙයක් තියෙනවා. හිතවතුන ගතිය අපි අඩු නැද්ද? අඩුයි. එහෙමනම් අනිවාර්යයෙන්ම අපි කාලය ටිකක් වැඩි කරගෙන මේ සිහිය නෝන දෙක දියුණු කරන්න මහන්සි ගන්න ඕන. එහෙම වුණොත් අපිට ඉන්ද්‍රිය සංවර කරගන්න අවස්ථාව ලැබෙනවා. ඉන්ද්‍රිය සංවර සීලය. ඒකනේ සීල විසුද්ධිය බවට පත් වෙන්නේ. ඊළඟට ඉන්ද්‍රිය සංවරය නිසා මොකද සිද්ධ වෙන්නේ? ඉන්ද්‍රිය සංවරය නිසා පින්නතුනේ ත්‍රිවිධ සුචරිත සම්පූර්ණ වෙනවා. දුචරිතේ නෙවෙයි සුචරිත. කියන්නේ කයින් වැරදි කෙරෙන්නේ නැහැ. පාණාති පාතා දින්නා දානා කාමිත්‍යාචාරය මොකොත් වෙන්නේ නැහැ. ඊළඟට වචනයෙන් වෙන වෙර දෙකක්වත් වෙන්නේ නැහැ. බොරු කියන්නේ නැහැ, කේලම් කියන්නේ නැහැ, හිස්වචන කියන්නේ නැහැ, පරස වචන කියන්නේ නැහැ. ඒක සිහිනුවන තියෙනවනේ. එතකොට පින්නතුනේ මේ ඉන්ද්‍රිය සංවර වෙනකොට ත්‍රිවිධ සුචරිත සම්පූර්ණ වෙන බවත් දැන් අපි දැනගත්තා. ඒ කියන්නේ කයෙන් වැරදි කරන්නේ වචනයෙන් වැරදි කරන්නේ සිතින්වත් වැරද්දක් කරන්නේ සිහි නෝන දෙක තියෙනකොට ඉන්ද්‍රිය සංවරයේ තියෙන නිසා එතකොට බලන්න මේ ත්‍රිවිධ සුචරිත සම්පූර්ණ වෙන්නේ මෙන්න මේ ඉන්ද්‍රිය සංවරයත් එක්ක ඊළඟට පින්නතුනි මේ ත්‍රිවිධ සුචරිතයේ සම්පූර්ණ වෙනකොට සතර සතිපට්ඨාන වැඩිනවා. එතකොට බලන්න නියම විදිහට මේ සතිපට්ඨාන දිනු වෙන්න නම් කොච්චර වෙල ටිකක් වෙන්න ඕනද නේද? අද සමහර අය කිසිම ශ්‍රද්ධාවක් නැහැ. කිසි පරිත්‍යාගශීලීත්වයක් නැහැ. අනුන්ගේ වැරදි කතා කරනවා. නොයේක් දිනාගේ දේශනා විවේචනය කර කර ඉන්නවා. එතකොට බලන්න පින්නතුනේ මෙතෙන්ට යනකොට කොච්චර අපි ශික්ෂණයක් හික්මීමක් පුහුණුවක් තියෙන්න ඕනද සතර සතිපට්ඨාන කෙනෙක් ඉබේම වැඩෙන්නේ නැහෙනි ඒ සඳහා කල්යාණ මිත්‍ර ඇසුරක් ඕන කරනවා ඊළඟට සද්ධර්මය ඕන කරනවා ශ්‍රද්ධාව ඕන කරනවා යෝනිසෝ මනසිකාරය අවශ්‍ය වෙනවා සිහිනුවන දෙක හොඳට දියුණු වෙන්න ඕන වෙනවා ඊළඟට ඉන්ද්‍රිය සංවරය ඇති වෙන්න ඕනේ. ත්‍රිවිධ සුත්‍රයේ සම්පූර්ණ වෙන්න ඕනේ. අන්න එහෙම වුණොත් තමයි නියම විදියට මේ සතිපට්ඨාන වැඩෙන්නේ. කොහොමත් භාවනාවකට සීලයක් නැත්නම් මේ භාවනාව සාර්ථක නැහැ. පිළිතන්නේ නැහැනේ. මොකද සීලය මත තමයි මේක හරියට අත්‍යවාරම වගේ. සීලයක් නැත්නම් දුස්සීලයාට හිත එක්කම් කරගන්න අමාරුයි. එහෙනම් සීලවන්තකම හරි වටිනවා. එතකොට බලන්න මේ ත්‍රිවිධ සුචරිතයේ හොඳට පිරිසිදුව සම්පූර්ණ වෙනවා කියලා කියන්නේ. අන්න එහෙම කෙනාට මේ සතර සතිපට්ඨාන හොඳට වැඩෙනවා. සතර සතිපට්ඨාන වැඩෙනවා. ඒ කියන්නේ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මේ අනුපස්සනා ඊටාම හොඳට වැඩෙනවා. සතර සතිපට්ඨාන. පින්නතොලි සතිපට්ඨානය කියුවම මේක සුවිශේෂී අවස්ථාවක්. ඒක අපි මතක තියාගන්න ඕනේ. සතිපට්ඨානය කියලා කියන්නේ ආවට ගියාට අපි සලකන තැනක් නෙවෙයි. සතිපට්ඨානය කියලා කියන්නේ ඊටාම වටිනා අවස්ථාවක් සතිපට්ඨාන. සිහිය පිහිටුවීම. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨාන සූත්‍රයේදී දේශනා කළානේ මහණනි මේ සතර සතිපට්ඨාන හරියට දියුණු කළොත් දින 7කින් උනත් කෙනෙකුට නිවන් දකින්න පුළුවන් කියලා භාගතුන් වහන්සේ දේශනා කළා. එනම් මේ සිහිය නුවණ කියන්නේ පින්නතුණී කෙලෙස් කපන්න. ඒ වගේම කුසල් කරගන්න හරියම අවශ්‍ය දෙයක්. එතකොට මේ සතර සතිපට්ඨාන වැඩනවා කියලා කියන්නේ අවබෝධයේ තවත් සංඝත වැඩිනවා. ඒ කියන්නේ සති ධම්ම විචය විරිය ප්‍රීති පස්සද්ධි ඊළඟට සමාධි උපේක්ඛා මෙන්න මේ කියන අංග හත වැඩෙනවා බුද්ධංග කියලා කියන්නේම අවබෝධයට අවශ්‍ය අංග මේ අංග සම්පූර්ණ වෙනකොට විඥා විමුක්ති කියන යමා මහ නිවන සාක්ෂාත් කරගන්න අපට අවස්ථාව ලැබෙනවා බලන්න පින්නතුනේ මෙතන එච්චර ලස්සනට භාගතුන් වහන්සේ මේ ධර්ම කාරණා ටික පෙළගස්සලා තියනවාද? එතකොට මේ නිවන සාක්ෂාත් කරගන්න යායුතු මඟ ඉතාම හොඳට මේ දේශනාවේ පැහැදිලි වෙනවානේ. එතකොට නිවන් මඟ යනකොට අපි අත්නෝමතික ගමනක් ගිහිල්ලා බෑ. කල්යාණ මිත්‍ර ඇතුලෙන් තමයි පටන් ගන්න. සද්ධර්මය ඒ නිසාම ලැබෙනවා. ඒ සද්ධර්මය නිසාම සද්ධාව වැඩෙනවා. ශ්‍රද්ධාව නිසාම යෝනිසෝ මනසකාරය වැඩෙනවා. යෝනිසෝ මනසකාරය නිසා සිහිය නුවණ දෙක වැඩෙනවා. සිහි නුවණ දෙක නිසා පින්නතුණි මොකද වෙන්නේ? හ්ම්? සිහි නුවණ දෙක නිසා අපේ ඉන්ද්‍රිය සංවර වෙනවා. ඉන්ද්‍රිය සංවර වුණාම ත්‍රිවිධ සුචරිතය සම්පූර්ණ වෙනවා. ත්‍රිවිධ සුචරිතය සම්පූර්ණ වෙනකොට හ්ම්? ඔව්. ත්‍රිවිධ සුචරිතය සම්පූර්ණ වෙනකොට පින්නතුණි බොජ්ජංග ධර්ම වැඩෙනවා. සතර සතිපට්ඨාන වැඩෙනවා. සතිපට්ඨාන වැඩෙනකොට බොජ්ජංග වැඩෙනවා. බොජ්ජංග වැඩිීමේ අපේ ඉලක්කය යමා මහ නිවන සාක්ෂාත් කරගන්නට අපට අවස්ථාව ලැබෙනවා. එහෙමනම් පින්වත් හැම දිනාටම යථාර්ථයේ දකින්නට නිවන සාක්ෂාත් කරගන්නට මේ දේශනාවත් උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තාච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති